ගයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 177 වෙනි භාවනා වැඩමුළුවටයි මුළු දීලා ඉන්නේ. ඉතින් අපි පටන් ගන්න හදන්නේ ප්‍රශ්න චාරත්මක වැඩපිළිවෙලක් එහෙම නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමක් එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක් කියන්න පුළුවන්. ඉතින් ඒක පටන් ගන්න ඉස්සෙල්ලා මම කැමැති දැනගන්න අද ඉස්සෙල්ලා මගේ වතාවට ආපු කී දෙනෙක් ඉන්නවද කියලා අද වැඩමුළුවේ. දැයි මම ඒ අයටයි ප්‍රධාන වශයෙන් ආමන්ත්‍රණය කරන්න අනික් අයට සීකඳ වීමක්. අපි මේ වෙනකොට ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට එළඹෙනකොට නිසරණමණේ පැත්තෙන් සත්කාර තුනක් සිද්ධ වෙලා තියෙනවා කියලා බලාපොරොත්තු වෙනවා. ආ එවිදිච නැති අයට සිල් සමාදන් කිරීම මේ වෙනකොට වෙලා තියෙනවා. ඒ වගේම වැඩමුළුවේ න්‍යාය පත්‍රය. කාලසටහන. එහෙම නැත්නම් ඇවතුම් පැවතුම් ටික මේ වෙනකොට කට්ටිය දැනගෙන තියෙන්න ඕනේ. තුන්වෙනි එක කමඨහන් බණ. ඉඳගත්තාම කොහොමද මානසිකාර්ය පවත්න්නේ? සක්මනීදි කොහොමද? එදිනදා මේ ස්ථානයේ ඉන්නකොට එදිනදා වැඩවලදී කියන එක පිළිබඳව පටිගත කළ දේශනයක් අහන්න සලස්වනවා. ඒ නිසා අපි මෙතෙන්ට එනකොට මේ වෙනකොට විශේෂයෙන්ම අලුතෙන් ආපු අයට ඒ කමටහන් බණත් උප සිල් සමාදන් කිරීමත් වැඩමුළුවේදී අවතුම් පැවතුම් එහෙම නැත්නම් න්‍යාය පත්‍රේ එහෙම නැත්නම් කළ යුතු නොකළ යුතු දෑ පිළිබඳ මතක් කිරීමක් කරලා තියෙනවා. ඉතින් අලුතෙන් ආපු කාට හරි නැත්නම් පරණ අය කාට හරි මේ සමන් සමාදන්ව රකින්න මේ ශිල්පද සම්බන්ධේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක තියාන භාවනා කරන්න යන්න එපා. එතකොට භාවනාවට ඒක බාධායි. ඒක මේ වෙලාවේදී අහලා සුද්ධ කරගන්න. දෙක වැඩමුළුවේ න්‍යායපත්‍රය පිළිබඳව කටරි කියන්න යමක් තියෙනවා නම් ඒකේ හිරිහරණම් ඒක තේරුම් නැත්නම් ඒකට අදහස් තියෙනවා නම් මේ වෙලාවේ කතා කරන්න. ඒ වගේම කමඨහන් බන සක්මන පරියන්කේ ඉදිනදා කටයුතු පිළිබඳව කීප එක ඇහිලා නැත්නම් හෝ ඇහිලා තේරුම් නැත්නම් හෝ මේ පැයේදී අහලා විස්තර කරගන්න. එතකොට අපි ඒ අර මූලික தত্ত্ব අපි ඔක්කොමලා දන්න කියන தත්තරපත් වෙන්න පුළුවන්. දන්නේ නැති කෙනෙක් නිකන් කාලේනාස්ති කරන්න එපා. ඒකටයි මම මේ කතා කරන්නේ. දන්නේ නැත්නම් මේවා ගැන ලිඛිතව ප්‍රශ්න අහන්න නැත්නම් වැඩමුළු සංවිධානයේ මතක් කරන්න. ඒව දන්නේ නැතුව වැඩට බහින්න එපා. වැසොත් වෙන්නේ නැහැ. ඒකට කරදරයි. දෙක, ඒව පිළිබඳව වෙන කායිවත් අහන්න එපා. මේ ප්‍රශ්න තුන සම්බන්ධයෙන් වෙන කවුරුත් අමතන්න එපා. එක්ක වැඩමුළු නායකත්වයේ ඩොරින් අමතන්න නැත්තම් ලිඛිතව දාන්න. ඉන් එපිට වෙන කායෙන්වත් කසුකුසු ගන්න එපා. එතකොට අපිට කරදරයි. එතකොට කසුකුසු ඇහුම්කන් දින්න එක්කනත් වැරද්ද වැටෙනවා. කසුකුසු ගාපි කරන තරද. නිසා කවුරක්වත් කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ මේ සම්බන්ධයෙන්. මේ කාරණා තුන අමතරව තව අවස්ථා දෙකක් නැත්නම් ප්‍රස්ථා දෙකක් ලැබෙනවා. මතක් කළ යුතු කාරණා දෙකක් තියෙනවා මේ ධර්ම සාකච්ඡාව සම්බන්ධව. ඒ තමයි අපි මේ ධර්ම සාකච්ඡාව තියන්නේ භාවනා කරනකොට මතුවෙන කමඨහන් සුද්ධ කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා තමයි භාවනා කරනකොට ප්‍රකාශ කළ යුතුමක් හෝ තේරෙන්නේ නැතිවමක් තියෙනවා ලිඛිතව දාන්න මේ ප්‍රශ්න පෙට්ටියට. මට පරියන්කෙදි මෙහෙම වැටුණා, සක්මනේදි මෙහෙම වැටුණා, ඉදින්දා කටයුතු වල සතිය පාත්‍රණයට මෙහෙම වැටුණා කියලා ඒක පිළිබඳව සුද්ධයක් අවශ්‍ය නම් කමටහන් සුද්ධ කිරීමක් ලිඛිතව දාන්න. ඒකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ලිඛිතව ප්‍රශ්න පෙට්ටියට දාන්න පුළුවන්. එතකොට අපි ඒක ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නේ කියෝලා. ඒකේ නම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. අනන්‍යතාවය ඕනේ නැහැ. ඊට අමතරව අපි මේ යොදා ගන්න පැයේ ප්‍රශ්න ඉවරුණා නම් සභාවට කතා කරන්න පුළුවන්. එක්කෝ මේ ලියන එකේ අඩුපාඩුවක් තිබුණොත් හෝ එතෙන් සභාවට ප්‍රශ්න නගන්න ඕන නම් අත උස්සන්න. ආ එතකොට අපි ළඟ තියෙනවා මයික්‍රෝෆෝනයක් ජංගම. අපි ඒක දුන්නා පස්සේ ඒකට ප්‍රකාශ කරනකොට කතා කරනකොට ඒකත් වාර්තා වෙනවා. මම දෙන උත්තරෙත් වාර්තා ඒ හරහා දැනට මේ ශාලාවේ නැති දුර බැහැර ඉඳගෙන මේ වැඩමුළුවට සම්බන්ධ වෙන්න අහුම්කම් දෙන අයට මේක පිළිබඳව ඇහෙන ප්‍රශ්න සහ උත්තර පිළිසිදුව ලැබෙන අතර වාර්තා වීමත් අංග සම්පූර්ණ නිසා සභාවට කතා කරනවා නම් අත උස්සන්න අපි ඒකට මයික්‍රොෆෝනෙ දෙනවා. මේ ටික කිව්වට පස්සේ එකයි තියෙන්නේ මොකද්ද? අද දවසේ ඉඳලා අපි ධර්ම දේශනාවට සම්බන්ධ වෙන අනේ ධර්ම දේශනා පිළිබඳව කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අද නෙවෙයි හෙට ඉඳලා ඒකත් ප්‍රශ්නයක් විදිහට ලියලා දාන්න පුළුවන්. ඔව්වයින් අමතර දේවල් මේ ප්‍රශ්න සාකච්ඡාවට ගන්න එපා. කමඨාන් වාර්තාවෙන් පිට තමන් රකින්න සීලෙන් පිට මේ තියෙන නීතිපද්ධතියෙන් පිට තමන්ගේ කමඨානෙන් පිට බණෙන් පිට දේවල් අපි ගන්නෑ. ඒව සභාවට ඉදිරිපත් කළා කාලේ නාසි කිරුවොත් අපි වැඩමුළු සංවිධානයේ දුර්වලකමක් විදියට දකිනවා. ඒව අපි කල්ැතු අයින් කරනවා. අයින් කළා ලියපෙකනට කතා කරලා කියනවා ඇයි ඒක අයින් කරේ කියලා. ඒද එහෙම නැත්නම් ලියන්න කම්මැලි වෙනවා. නිසා අපි වග වෙනවා ලියපු හැම දෙයකටම සභාගත කරන්නේ නැත්නම් එයාට හේතු හේතු ගන්නන්න ඕනේ. මේ අදාළ නැති ප්‍රශ්න ඇවිල්ලා මේ 100ක් විතර නොමගරින්න බෑ. සාකච්ඡාව යන්න ඕනේ එල්ලයක් ඇතුව. ඔය කියපු කරුණු පහ තමයි අපි එල්ල වෙන්නේ. ඒකෙදිත් අර පළවෙනි දවසේ තමයි අපි අර 1 2 3 කරුණු සීලයේ සම්බන්ධව කමඨාන් වාර්තාව දේශනාව සම්බන්ධව සහ හඳුන්වා දීම සම්බන්ධව ප්‍රශ්න සාදර වෙන්නේ විශේෂයෙන්ම කලින් ආපු අය දන්න. අලුතෙන් ආපු අය කලින් ආපු අයගෙන් අහන්න යන්න එපා. එක්ක වැඩමුණු නායකත්වයෙන් අහන්න එහෙම නැත්නම් ලිඛිතව ඉදිරිපත් කරන්න. ඉතින් මම මේ ටික අද ආරම්භයේදී මතක් කරේ හෙට ඉඳලා කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ අපි ධර්ම සාකච්ඡාවට පෙළඹෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අනුව දැන්ට ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරය ආරම්භ කළ දෙන විදිහට අපි ගජවීර නුණමත්ය ඉල්ලා සිටිමු. සිහිය එළ හුස්ම මත සිහිය එළඹුණි. ටික වේලාවකින් හුස්මද නොදැනී ගියේය. දන්නවා යයි සිතුවෙමි. ශරීරයේ පිළිබඳ දැනීම නොදැනී ගියේය. ශරීර ප්‍රදේශයේ අඳුරු ස්වභාවයකින් යුක්ත විය. එහි පැසෙන බත්හැලියක හාල්ලට මත වී එන්නාක් මෙන් ශරීර ප්‍රදේශයේ එකම කම්පන ගොඩක් විය. ඉන්පසු ශරීරයේ එක කොටසක් අඳුරු වූ ශූන්‍ය ස්වභාවයකින් යුක්ත විය. අනිත් කොටසේ සියුම් සංඥා පැවතිනි. මේ සියල්ල තිරයක් මත වැටෙන දෑමෙන් දැනුණු අතර ශබ්ද ඒවායේ ආකාරයෙන්ම පැවතිනි. සිටිවිලි රහිත විය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. මේක සාමාන්‍යයෙන් අලුතම ආපේ කෙනෙක්ගේ ප්‍රකාශයක් නෙවෙයි. උඟක්කල් භාවනා කරපු කෙනෙක්ගේ ප්‍රකාශයක්. ඉතින් මේක පිළිබඳව ප්‍රශ්නයක් නැත්නම් සැකයක් නැත්නම් දිගට මේ தত্ত্বය ඉදිරියට පවත්වන්න ප්‍රකාශයක් විදිහට අපි මේක සලකනවා අපි යනවා ඉදිරියට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. අෂ්ටාංග උපෝසත සීලේ සමාදා වීමෙන් පසුව දවල් 12න් 12 පසු විට ආහාරයට ගත හැකි කැප පානයක් පිළිබඳව පහදා දෙන මෙන් ඊට ගෞරවයෙන් නිල්ලා සිටිමි. මාමයිට් හා නිස්ටමෝල්ට් වැනි දියර පානීය කිරීම සුදුසුද? රට ඉඳි ජුජුස්, කජු, ඩාර්ක් චොක්ලට් ඉතා ස්වල්ප වශයෙන් ආහාරයට ගැනීම සුදුසුද? ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම අමා මහ නිවන සාක්ෂාත් වේවා. අපි මේකට ගත්තේ රේතුකාණේ අපවත් වෙච්චි ස්වාමීන් වහන්සේ උපසම්පදා සීලය කියලා ගත්ත පොතේ විකාල භෝජන ශික්ෂා පදේ පිළිබඳව තොරතුරු ඒක මං හිතන්නේ හැම කෙනාටම මේ වෙනකොට තැපැලෙන් ලැබිලා තියෙනවනේ. එහෙම නැත්නම් අඩු ගානේ පැන්ට්‍රි කාමර දෙකේ අලවලා තියෙනවනේ. දැන් ඒක දැකලා නැතුවද මේ ලියන්නේ? එහෙම නැත්නම් ඒක න ලියලා ඒ වාර්තාව බලලා ඒ වාර්තාව මදි නිසා අහන එකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. ඒවා ඩිස්ප්ලේ කරලා තියෙනවද? දෙපොලෙම කරුණාකරලා ඒක කියවන්න. මේක ඉවර වෙනකන් නම් ඔක්කොම තොරතුරු දෙන්න බෑ. ඒ තොරතුරු තියෙන ඒවාට ගැළපීලා කටයුතු කරන්න. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මෙහෙට ඉන්නේ ඉස්සලා හැම සම්බන්ධ වෙන හැම කෙනාටම ඊමේල් මාර්ගයෙන් ඒ කුලේ ෆොටෝ කෝපියක් යවන්න. එහෙම නැත්නම් පැන්ට්‍රි දෙකේ ලියලා ඇති, ගහලා ඇති, නැත්නම් වැඩමුළු සංවිධානය අමතන්න ඒක හොඳට කියවන්න. ඒක තියෙන්නම විකාල භෝජන ශික්ෂා පදේ පිළිබඳව රේරුකාණී ගරුකටයුතු ස්වාමීන් වහන්සේ දීපු තොරතුරු මධ්‍යන්නේ. එහෙම නැත්නම් ස්ටෑන්ඩඩ් තොරතුරු. ඒක නෙමෙයි 100%ක් හරි දේ. නමුත් අපි මේ වැඩමුළුවට ගත්තේ ඒ ශාංශ කරන ගෞරවයක් වශයෙන් ඒ ටිකේ කියවලා බලලා තව තීරවත් ප්‍රශ්න තියෙනවා නම් ඊගාදස්ට අහන්න කියලා මතක් කරගන්න. දේරුවන් සරණයි ගෞරවනීය හිමිපාණන් වහන්සේ. අද දින මම විසින් සක්මන් භාවනාවේ සහ පරියංක භාවනාවේදී නිරීක්ෂණය වූ කරුණු කමඨහන් සුද්ධ කිරීම සඳහා ඉදිරිපත් කිරීම සඳහා ගෞරව පූර්වකව අවසර පතමි. සක්මන් භාවනාව. ලනුපැදුර හා වැලි සහිත සක්මන් මළු තෝරා ගතිමි. ලනුපැදුර සක්මනේදී වම දකුණ වශයෙන් සක්මනෙහි යෙදුවෙමි. යෙදුනිමි. වමේ සතිය දැනුවත්ව දකුණේ සතිය වමටත් යනාදී වශයෙන් සක්මනෙහි යෙදුනි. මුලදී ගොරෝසු සහිතව යටිපතුල් වලට දැනුණු අතර දිගටම කරගෙන යාමේදී පාදවලට මොලොක් බවක් දැනින වැලි මළුවේ සක්මනේදීද වම දකුණ වශයෙන් සක්මන් කෙලිමි. වැලි කැටවල අත වැලි කැටවල් අතර ගොරෝසු ගතිද සියුම් වැලි තිබෙන ස්ථානවල මෘදු ගතියෙන්ද යුක්ත වූ බව දැනින. සක්මනේදී සිත පිට යාමට අවස්ථා පැමිණියේද සතිමත් බව නිසා වම දකුණ වශයෙන් මෙනෙහි කිරීමේදී එවන් අවස්ථා මගහැරිනේ පරියංක භාවනාව. පරියංකෙහි වාඩි වී මම දැන් මෙතන වාඩි වී සිටිමි යනුවෙන් සිතා මුළු ශරීරයේම අරමුණු කෙලිමි. එහිදී ආස්වාස ප්‍රාස්වාසය දැනිනි. නාස්පුඩු දෙකින්ම වාතය ඇතුළු වී පිටතට ගිය බව දැනිනි. එහිදී සිසිල් ගතියක් හෝ උණුසුම් ගතියක් නොදැනිනි. ආස්වාසයේදී උදරයේ ප්‍රදේශයේද පිම්බී ප්‍රාස්වාසයේදී උදරය හැකිලුනි. මෙලෙස සිටියේදී ක්‍රමයෙන් ආස්වාස ප්‍රාස්වාස සියුම් වී ගියේය. ඉන්පසු උදරය මෙනෙහි විය. එයද ක්‍රමයෙන් සියුම් වී ගියේය. සිත පිටතට යාම කීපවරක් සිදුවිය. පිම්බීම හැකිලිම මෙනෙහි කිරීමේදී ඒ බවත් නොදෙනී අතීත සිද්ධියක් මනසට පැමිණ වහා මේ ගැන සතිමත් වීම නිසා නැවත මූල කර්මස්ථානයට ගත හැකි විය. මේ පරියංක භාවනාව කරගෙන යාමේදී ඒ ගැන සිතේ කිසිඳු සතුටක් ඇති නොවූ අතර මුල සිට අග දක්වාම භාවනාව කෙරෙහි කිසිඳු ඇල්මක් ඇති නොවිය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඉස්සලා දෙකට වැඩි අදාළයි නවකෙක් වතෙන් ඉදිරිපත් කරන තොරතුරු. ඒකෙදී පරයන්කේ ගැන කියනවනම් සක්මනට වැඩි පැහැදිලිව ලියලා තියෙනවා. තමන් කරගෙන යන භාවනාවේ හිත පිට යනවා. ඒ ගිය බව දැනගත්තට පස්සේ නැවත තමන්ට මූල කර්මස්ථානට ගන්න පුළුවන් අජ්ජත් ගෝචර අරමුණට අන්න එහෙම ගත්තට පස්සේ තමන් කොහොමද දන්නේ පිට තිබුණ හිත දැන් අරමුණට ආවා කියලා. අන්න ඒ ආපහු ගත්තට පස්සේ අරමුණ වැටෙහි නැටි පිළිබඳව තව අඩු ගන්න එක වාක්‍යයක් ලියන්න උනන්දුනොත් මේ වාර්තාවේ වටිනාකම ගොඩාක් වැඩි වෙනවා. පිට ගියේ හිත නැවත අරමුණට ආවට පස්සේ කොහොමද දන්නේ පිටිගේ හිත නැවත අරමුණට ආවයි කියලා. එහෙනම් කොහොමද අරමුණ වැටුනේ? අන්නේ කාරණාවට යන්නකම්ම වාර්තාව ලියලා තියෙනවා. හැබැයි අරමුණ වැටෙහිච්ච ඇති ලියලා නැහැ. ඒක නිසා ඒක මතක් කිරීමක් කරන්න ඕන. දෙපළක ලියලා තියෙනවා සතුට නැහැ කියලා. නැති දේවල් කවදාවත් වාර්තාවට දාන්න. අපි වැඩිම අපි ළඟ නැති මීහරකෙක් ගැන කනගාටු වෙන එක කියලා පොඩි එකෙක් කියනවා. මී අර කවුනෙත් නැහැ නැති බවක් කියන්න ඕනෙත් නැහැ මේ භාවනාවට ඕනේ තියෙන දේ තියෙන විදිහට කියන්න. අහවල දෙ නැහැ කියලා කියනවා නම් පැහැදිලිවම අපි මේ කරදර ඉල්ලනවා කියන එකයි තියෙන්නේ. නැති කරදර ඉල්ලනවා. ඒ නිසා හැම වෙලාවෙම බලන්න වාර්තා වෙන්න ඕනේ දැකපු අද්දුටු ප්‍රත්‍යක්ෂ දෙයක්. ඒක නිසා නැති දේවල් ගැන ලියන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒක මේ කිවිතු දෙයක් විතර මම මතක් කරනවා. නමුත් මේ ලියන එකට මම කතා කරනවා. ඒ වගේ මණික් අයටත් ඒ හරහා ආමන්ත්‍රණය කරනවා. හිත ඒ විදිහට පිට ගියා නම් නැවත ආවනම් කොහොමද දන්නේ ස්ථිර වශයෙන්ම නැවත හිත සතිය පිහිටියා. නැවත මූල කර්මතන්ට ආවා කියන එක ඒක ප්‍රත්‍යක්ෂණය කරලා උරගාලා අද්දුට ප්‍රත්‍යක්ෂේ වාර්තාවට ඇතුල් කරන්න. එතකොට වාර්තාව විතරක් නෙමෙයි භාවනාවේ ලොකු පිම්මක් පනින්න පුළුවන්. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. සම්මා සම්බුදු සරණයි. අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව. ආස්වාස ප්‍රාස්වාසයේ මූල කර්මස්ථානයේ ලෙස ගතිමි. දැන් මම මෙතන සිටිනවා යනුවෙන් සිතටගත් වහාම ආස්වාස ප්‍රාස්වාසයේ ප්‍රකටව කීපවරක් දැනි ඒ සංසිඳී ගොස් සිත තැන්පත් වේ. ඒ අතරතුරදී ඇතැම් විට නිදිබර වරහන් ඇතුලේ නිදි නොවේ. සිටි බවක් වරින් වර ගැසීම්, පැද්දීම් වශයෙන් ඉන් අවදි වෙන බවක් හැඟිනි. මේ தත්ත්වයේ යටතේ විදර්ශනාවට අවකාශය නැති වියයි වරක සිටේ. ඒ ඇතිවන ස්වභාවයේද ඇති වෙමින් නැතිවෙන්නාක් බව දැනේ. සක්මන් භාවනාව. මම දැන් මෙතන ඉන්නවා. පාදේශ අවධානයේ යෙදවීම. ඉදිරියට සක්මන් පතේ අවසන්තුරු සතිය අකණ්ඩව පවත්වනයි අදිස්ථාන කරමින් සක්මන ඇරඹිමි. මුල් කොටස 1 2 වශයෙන්ද පසුව මම දකුණ වශයෙන්ද ඊළඟ පියවරකදී ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන්ද සිතට අනුව පාචලණය වන සැටි සැටි විමසීමි. පතුලට විනුඹේ පටන් පා ඇඟිලි දක්වා දැනෙන ස්පර්ශයේ වැලිවල සියුම් බව, ඇතැම් විට රළු බව, තෙත් බව, පොළවේ තද බව, පා ඔසවන විට ඇතිවන සැහැල්ලුව නැවත තබන විට දැනෙන බර බව, උකුල්ලට දණහිස් වලලු කරහා වලලු කර පාපුරුත් සංදිවල චලන ප්‍රකටව වරින් වර දැනිනි. හැරෙනවා යයි සිත පියවර හතරකින් හැරි හැරෙනවා හැරෙනවා සිත පියවර හතරකින් හැරි එතන නැවතී සිටිනවායේ සිත නැවතුණු විට ආස්වාස ප්‍රාස්වාසයේ සියුම්වද උදරයේ උස් පහත් වීම වඩා ප්‍රකටවද හෘදය ගැස්ම නාඩි වැටීම මුළු ශරීරයේම එකම දෙයක් ලෙස එකට එක්ව චලනය වන සංවේදී වන සැටි වඩාත් ප්‍රකටව දැනි. වර එක හිස් මුදුනේ සිටම පාදාන්තයේ ඇඟිලි තුඩු දක්වා මේ චලනයන් විසිරෙන සැටි. වරහන් ඇතුලේ තොරණක එළිය වෙනස් වෙනවා වගේයි විතක සිටිනි. වරකදී ඇති වෙමින් නැති වෙමින් ක්‍රියාවලියක් ලෙස තැතිර පවතින බව වගේම එක් මොහොතක ඇති වී ක්‍රමයෙන් වෙනස් වෙමින් වෙනස් වෙමින් ගොස් එක් තැනකදී එකවරම වගේ විඳී යනවා වගේ සියුම් ශබ්දයකුත් එක්ක වගේ දැනි ඒ සමගම නැවත ඇතිවීම වඩා ප්‍රකටව දැනුණු අවස්ථාද විය. නිදිබර ස්වરૂපයක් ඉබේ ඇස් වැසෙන බවත් දැනෙනවා. එවිට වාඩි වූවා. නැවත සිත බෙහෙවින් තැම්පත් වූවා. එලෙස විනාඩි 10කට වැඩි කාලයක් ගෙවන්නට ඇතැයි සිතේ. එදිනෙදා ඉරියව්වල සිත පැවැත්වීමද කරනවා. ආහාර ගැනීමේදී ඇනීම පිදු කිරීම කරන විට ස්පර්ශය ඇඟිලි තුඩු වලට දැනුණා. ආහාරයේ රළු මුදු බව සීතල බව තෙත් බව වෙනස් වීම දැනුණා. අත එසවීම මුඛයට ගන්නා විට අත නැවීම, දිගහැරීම, මුඛය විවර වීම වැනි අවස්ථාවල සියුම් චලන පවා දැනුණා. ආහාර මුඛය තුලදී හකු උස් පහත් වෙමින් විකීම කෙල සමග මිශ්‍ර වීමේදී සිදුවන සැටි, දිව මගින් ඒවා පෙරලෙන සැටි, නොසියුම් කොටස් තේරීම නැවත විකීමට යොමු වන සැටි වැටහුණා. විවිධ රසයන්ද දැනුණා. ඒ සියල්ල දෙස මෙදිහත් සිතින් බලා සිටියායයි සිටේ. වේදනාවක් එකාකාරී වගේද සංඥාවලද එකාකාරී වගේ දැනුණා. මේ ක්‍රියාවලියක් සිත් ඉපදෙනකොටම ක්‍රියා රැසක් වැලක් වගේ ගලා ගියේ ස්වාභාවික හේතු අනුව සැකසුණු ක්‍රියාවලියක් නිසායයි කියලා හිතුණා. මිහි විකින ගිලින කෙනෙක් නැහැ. වේගවත්ව මැසිමක් වගේ එකිනෙක සම්බන්ධ වෙලා නැවත නැවත සිදුවන සැටි බලා සිටියා. මේ තමා ස්වභාවය කියලා හිතුණා. ස්වභාව ලක්ෂණ අනුව ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන නැවත නැවත සිදුවන මේ දෛනික ක්‍රියා નિසරු නීරස ඒකාකාරී ක්‍රියාවලියක්ම බවමයි හැම විටම දැනෙන්නේ ඔබ වහන්සේගේ අනගි උපදෙස් ප්‍රාර්ථනා කරමි ඔබ වහන්සේගේ චිරජීවනයේ සැලසේවා නිදුක්ව නිරෝගී চিරාත් කාලයක් මේ සසුන පවත්වාගෙන යාමට අසරණයන්ට සරණ වීමට අවකාශ සැලසේවා. මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ත්‍රිවන් සරණයි. මේක තුම් පොලේම විස්තර වෙනවා. තුම් පොලේම සඳහන් කරනවා අනියමෙන් හෝ නියම වශයෙන් කරගෙන යනකොට නිදිමත ගතියක්, ඒකාකාරී ගතියක්, කම්මැලි ගතියක් එනවා කියන්නේ. ඉතින් ඒක නිසා ඒ කම්මැලිකම ඒකාකාරීකම නීරස ගති කියලා කියන්නේ නාම ධර්ම. ඒක යට යන්නේ තමයි භාවනා කරන රූප ධර්ම යම් ප්‍රමාණයකට සියුමුණාට පස්සේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් ඒක දැනගෙන යනවා නම් මෙහෙමයි මේක වෙන්නේ කියලා ඒ කම්මැලිකම එන්නේ ඉස්සෙල්ලා කරමින් ඉන්න භාවනාවට අදාළ මූල කර්මස්ථානයට සම්බන්ධව කොච්චර ගැඹුරකට යනවද කොච්චර සියුම් වේගන යනවද කියන එක හදාරනකොට ලෑස්තිලා යනකොට තේරුම් ගන්න පුළුවන් තා ටිකකින් මට නිදිමත එනවා කම්මැලිකම එනවා, නීරසකම එනවා කියලා ලෑස්තිලා ගියොත් මේ භාවනාවේ දියුණුවක්. ලෑස්තිලා යන්නේ නැතුව නින්දට වැටුනොත් භාවනාවට බාධාවක්. ඒ නිසා මේකට තියෙන තියෙන උත්තරේ ලෑස්තිලා යන්නේ. ඒ නිසා ඒ නිදිමත එනකොට තමන් කරගෙන ඉන්න මූල කර්මස්ථානේ. නැත්නම් තමන් මානසිකාරය යොදලා කරන භාවනාව රූප කර්මස්ථානේ මොකද වෙන්නේ කියන එක ඒකේ විපරිණාමයට මේ නිදිමත සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක නැත්නම් රූප ධර්ම කියලා නාම ධර්මයට මාරු වෙන්නේ කොහොමද කියන එකට ලෑස්තිලා යන්න. ඒතර තමයි තේරෙන්න පටන් අරගනි. ලෑස්තිලා ගිය කෙනාට මේක සුබ දෙයක්. ලෑස්තිලා ගිය නැති කෙනාට නිදිමතක් නීවරණයක් බාටපත් වෙනවා. ඒ නිසා මේ තුම්පලීම සඳහන් වෙලා තියෙන නිසා මේ කෙනාට තේරෙනවා මම මේ කියන දේ හරියටම මේ නිදිමතක් එන්නේ මෙන්න මේ වාතාවරණය කියලා දැනගෙන පෙරමඟ ලකුණු දැනගෙන ඌර්ණ නිමිත දැනගෙන නිදිමතට ලෑස්තිලා යන්න කියලා කියනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආනාපාන සති භාවනාව එදිනෙදා ජීවිතයේ වැඩට ගලපා ගන්නේ කෙසේද? ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා. ඔය තමන් අඩුවානේ පරියන්කේදී ගලපා ගන්න හැටි ලියලා ඉදිරිපත් කරනවා නම් ඒක සාපේක්ෂව කියලා දෙන්න පුළුවන්. ඒ නිසා මේ කියන එක න අඩු ගානේ ආනපන සතිය එතන වාඩිලා ඉනකොට වැටෙන දේ මොකද්ද කියලා සභාගත කරන්න කැමති නම් ඒ අනුව මට පුළුවන් ඉස්සරහට පොඩි අත්තලකට සම්බන්ධ වෙන්න. ඒ ටිකවත් කියන්නේ නැතුව මේ මේ සාමාන්‍ය ලියන්නේ කවුද කියලාවත් ඒ කියන්නේ මේ මිනිස්සේද සර්පේද කියලාවත් දන්නේ නැහැ. ඒකට අමාරුයි මේ හුස්ම ගන්න බැරි කෙනෙකුට හුස්ම ගන්න අමාරුයි. නිසා මේ පළවෙනි දීලා තියෙන ඉඳගෙන කරන භාවනාවේදී කොහොමද මේක Taman සම්බන්ධ කරගත්තේ කියන එකට පොඩි තල්ලුවක් දෙනවනම් ඒ හරහා පාර පෑදේ. එහෙම නැත්නම් හොඳම දේ තමයි මෙවැනි කෙනෙකුට මූල කර්මස්ථානේ ආය අහන්න දෙන එක. ඒකේ පැහැදිලිව මේ ප්‍රශ්න කතා කරනවා. ඉතින් ඒ නිසා ඒක අපි සම්බන්ධ කරන ගොඩක් ඉඳගෙන ඉන්න භාවනාවට අන්න ඒක පිළිබඳව පොඩ්ඩක් කතා කරනවා නම් ඒක අත්ලක් වෙනවා. දැන් කතා කරන්න හොඳයි නැත්නම් කරුණා කරලා අනිත් දවසේ ඒ ටික තමන් කරනකොට වැටහිච්ච දේ අහලා කියලා ඊට පස්සේ ඉදිරියට අපි සාකච්ඡා ගෙනියමු. ඒතෙක් මේ ප්‍රශ්නේ අපි කල් දානවා. ගරු ස්වාමින් වහන්සේ මීට පෙර මම සක්මන් භාවනාව කරලා නැහැ. සක්මන් භාවනාවේදී මෙනෙහි කළ යුත්තේ කුමක්ද? සක්මන් කරන විට මෙනෙහි කරන්න ගාතාවක් වෙනත් පාඩයක් තිබෙනවාද? කරුණා බැතියෙන් මට පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් මේ ටිකත් ඇත්තට මූලික උපදේශවල සඳහන් කරලා තියෙනවා. හැදිලිම සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව ඊටාම කුඩා ළමෙක් අරගෙන අපි පොඩි වීඩියෝ විනාඩි 4ක 5ක විතර වීඩියෝ පටියක් හැදුවා. ඒකට කරලා පෙන්නනවා. ආනවත මේ දෙකටම යන්න ඉස්සලා මට කියන්න පුළුවන් මූලික උපදේශ පන්තියට හෝ වීඩියෝ පටියට මේ පරියංකේ ඉඳගෙන ඉන්නකොටයි සක්මනේ ඉන්නකොටයි Taman සක්මන් කරන බව දන්නවද ඉඳගෙන නිවෙන බව දන්නවද කියන කට උත්තරේ දෙනවනම් මට පුළුවන් පොඩ්ඩක් තල්ලුවක් දෙන්න. කැමැතිද එළිය පෙකනා සක්මන් කෙරුවද කරනකොට ඉඳගෙන ඉන්නවට වඩා වෙනස මොකද්ද වටහාගත්තේ කියලා කියන්න. එතකොට නම් මට පොට පෑදෙනවා. නැත්තම් හොඳම වැඩේ මූලික උපදේශ වලට අහුම්කම් දෙන එක තමයි. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පරියංක භාවනාව. ආනාපාන සති භාවනාව කරන විට ආස්වාසය සම්පූර්ණයෙන් දැනෙන අතර ප්‍රාස්වාසයේද සම්පූර්ණයෙන් අරමුණු වේ. දැඩි තණ්හාවකින් ගන්නා ආස්වාසේ දැඩි තණ්හාවකින් පිටකරන ආකාරයේද දුටිමි. සක්මන් භාවනාව. අත් දෙක දෙක කුල තුල කොටස් දෙකක් ඇදගෙන යන ආකාරයක් දුටිමි. ගල් පෑගෙන විට ඇතිවන වේදනාව ඒ ඒ මොහොතේම ඇතිව නැතිව යන සැටි දුටිමි. අරමුණත් සිත මොහොතකට වෙනතකට ගිය විට ඒ බව දුටිමි. නැවත පාදවල ස්පර්ශයෙන් මුල් කමතහනට සිත පැමිණෙන ආකාරය දුටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මේකේනා මේ ලියලා තියෙන ටික ඉස්සල ප්‍රශ්නේ අපේ කනට උත්තරයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආ දෙක දැන් මේ ලියපෙකනා ගැන කතා කරනවා නම් පිට ගිය හිත නැවත පයට ගත්තට පස්සේ මම දකුණට පයේ ගැටීම වැටෙනවා කියලා දීලා තියෙනවා. එතකොට Tamanට තේරෙන්නේ අර හිත පිට යෑම නිසා පයේ ගැටීම කලකොලොප්පන් වෙලාද? එහෙම නැත්නම් නැවත හිත ගත්තට පස්සේ අර තිබුණු එකම හැලහැප්පීමකින් තොරව පවත්වාගෙන යනවා වගේද කියන කට උත්තරේ දුන්නොත් මම හිතනවා කාර් කීප දෙනා වෙනුවෙන් මේ උත්තරේ උඟක් උදව් වෙන්න ඉඩ තියෙනවා. අවසරයි හඳුනේ කලින් ආකාරයටම ඒ අරමුණටම ආයෙ ඇවිල්ලා ඒ විදිහටම ඒ කියන්නේ හිත පිට ගියයි කියලා වැඩි කලකොලයක් නැහැ. එහෙම. එතකොට ඉස්සල්ලා ආපු එකනාගේ ප්‍රශ්නේ වාට ඉදිරිපත් කළොත් මොකද කියන්නේ? ඉස්සල්ලා ආපු එකන ප්‍රශ්න තියෙනවද? තියෙනවා. මේ සක්මන් කරන්නේ කොහොමද කියලා ඇහුවොත් කොහොමද මේ පොඩි පොඩි තල්ලුවක් දෙන්නේ? කියවන්න. ප්‍රශ්න පොඩ්ඩක් කියවන්න බෑ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මීට පෙර මම සක්මන් භාවනාව කරලා නැහැ. සක්මන් භාවනාවේදී මෙනෙහි කළ යුත්තේ කුමක්ද? සක්මන් කරන විට මෙනෙහි කරන්න ගාතාවක් හෝ වෙනත් පාඩයක් තිබෙනවාද කරුණා බැතියෙන් මට පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔයා ස්වාමීන් වහන්සේ කියලා හිතන්න එපා. ගිහියෙක් කමන්නේ මම වෙනුවෙන් උත්තර දෙන්න බෑ. කකුල බිම වැදෙනකොට ඒ ගල් වල හැපෙන ගතිය දකින්න. ඊට පස්සේ කකුල් දෙකටම එකපාර සිහිය යොදන්න බැරි වෙයි. පළවෙනි එක කකුලකට විතරක් සිහිය තියාගෙන ඒ කකුල විතරක් තියාගෙන තියාගෙන ඉස්සරහට යන්න. ඊට පස්සේ ඒ කකුල අර චක්‍රයක් ඊට පස්සේ අනිත් කකුල කකුල් දෙකේ මාරුවෙන් මාරුවට සිහිය වෙනස් වෙන එක ගන්න පුළුවන් නම් එක කකුල ඉවරට පස්සේ අනිත් කකුලේ මූවමන්ට් එකට 100 ගන්න. ඒකත් අව ඉදිරියට යනවා නම් කකුල අර කරත්තරෝදක ආකාරයට ඇඟ මූවමන්ට් එක එයි. ටික එක ටිකක් කල්ලෙයි. ඒ ඒ ගතිය තේනකම් යන්න පුළුවන් ඉදිරියට හම්බු. ඒ නිසා ඒ මාතෝ ගාතාවක් හෝ මන්ත්‍රයක් ජප කරනවා නෙවෙයි. මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ අවිදින බව දන්නවනම් කොහොමද දන්නේ? කකුල් දෙක මාරු වෙඩ ඇති. ඉතින් ඒ ටික ලියන්න පුළුවන් නම් ඒ ටික කියන්න පුළුවන් නම් ඉතින්ලා තල්ලුවක් දෙන්න පුළුවන්. නමුත් මේක හිතාගෙන ඉඳලා තියෙනවා මේ වෙනමම ජප මන්ත්‍රයක් ඇති වෙනම ගාතාවක් ඇති ඒක ගායනා කර කර යන්න ඕනේ කියලා. ඒක තමයි සාමාන්‍ය උඟ දෙනේ භාවනා කියලා හිතන්නේ. අපි බලන්න හදන්නේ ජප මන්ත්‍ර නැතුව වැටහෙන දෙයට මුල් තැන දෙන එක. ඒක නිසා උත්සාහයක් ගන්න කොතනකින් හරි එතකොට පුළුවන් අපිට තල්ලුවක් දෙන්න. පටන් ගන්නවත් නැත්නම් අමාරුයි. ඒ නිසා මේ දීලා තියෙන මේටි කියන උත්තරේ බාර ගන්න ඇවිදිනකොට බලන්න පයේ ක්‍රියාකාරීත්වය සහ ඒක පොළවේ ගැටෙන හැටි එක පියවරක් එක අඩියක් හරි තියෙනකොට බලා ගන්න පුළුවන්ද මම මේ කතා කරන ඉස්සල ප්‍රශ්න ලිපෙක් කරාට ස්තුතියි තේරුම් ස්වාමීන් ප්‍රශ්න අවසానයි ලිඛිත ප්‍රශ්න ඔය අපිට පැය භාගයක් විතර කල් තියෙනවා ඒ නිසා කාට හරි මීට අමතරව සභාවට ඉදිරිපත් කරන ප්‍රශ්න හෝ එහෙම නැත්නම් අපි කල් තබන ලද ප්‍රශ්න වලට කට උතර බඳින්න හෝ අවශ්‍ය නම් මේ වෙලාව පාවිච්චි කරන්න පුළුවන්. සරහන්දුනේ කලින් හාමුදුරුවෝ මයිකේ පොඩ්ඩක් ඈත් කරලා කතා කරන්න කලින් තණ්හා ගැන කැති හාමුදුරු කිව්වා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ගැන හාමුදුරු අපිට කියලා දුන්නා කාම තණ්හායි භව තණ්හායි. ඒ කියන්නේ කාම ලෝකේ ඇතිවන ඒ තණ්හාවට කාම තණ්හා කිව්වා. ඒ කියන්නේ රූප අරූප ලෝකවල තියෙන තණ්හාවට භව තණ්හා කියලා කිව්වා. මට පැහැදිලි නැති හැමෝනේ විභව තණ්හා කියන එක මට තාම පැහැදිලි නෑ. නෑ විභව තණ්හා භව තණ්හා කියන්නේ රූප රූප ලෝක වල තියෙන තණ්හාව නෙවෙයි. භව ලෝක තණ්හාව කියලා කියන්නේ රූප ලෝක වල තියෙන ආසාව. විභව තණ්හාව කියලා කියන්නේ අරූප ලෝක වල තියෙන ආසාව. ඒක ඉවර තේරෙන්නේ නෑ ඔය බොරු. ඔය ආපු ප්‍රශ්නේ මම උත්තරේ හොයන්නේ ඒකයි මම ප්‍රශ්නේ අහන්න ආරින්නේ. ඒ නිසා භව තණ්හාව දෙකට කඩලා කිව්වත් එකට කඩලා කිව්වත් ඒක තේරෙන්නේ නෑ. ඒ නිසා අපිට දැනගන්න පුළුවන් මේ කාම තණ්හාව තේරුම් අරගෙන ඒක සම්පූර්ණ කරත් මොකද්දෝ තව තල්ලුවක් තියෙනවා. අපිට අපේ පවුල් ගැන හිතෙනවා, අපිට අපේ දරුවෝ බන්ලෝ ගැන හිතෙනවා, අපිට අපේ සංස්කෘතිය ගැන හිතෙනවා, අපිට ආගම ගැන හිතෙනවා. ඒ නිසා තමන්ගේ කාම ආශාවල් ඉෂ්ට කරනවට නෙවෙයි ඉෂ්ට උනත් තව මොකද්දෝ එකකින් අපි එළවනවා. ඉතින් ඒක කරන්න ගියාම අපිට හරියට කලබලයි, කරදරයි. බලාපොරොත්තු සුන් වෙනවා. බලාපොරොත්තු සුන් වෙනකොට ද්වේෂයක් පහළ වෙනවා. ඒ බලාපොරොත්තු ආශාව භව තණ්හාවකට එන ද්වේෂය වැඩ කරගෙන යන්න දෙන්නේ නැතිකොට විභව තණ්හාව කියලා කියනවා. ඉතින් භව තණ්හාව කියන්නේ කාමයක්, විභව තණ්හා කියන්නේ ද්වේෂයක්. සම්හස මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් මේ අපි ගෙදර ඉඳලා මෙතෙන්ට ආවම මේ ආරන්නේ ස්වභාවයටනේ අපිපත් වෙන්නේ සම්හස. එතකොට අපි අර ගෙදර සීලුන දේවල් අත්හැරලා එනවා කියන්නේ ඒක ශූන්‍යතාවයක්. ඒ ශූන්‍යතාවෙත් සාපේක්ෂව පෙන්වන්නේ බුදුජානන්සේ සඳහන් කරනවා ආනන්ද හැමතුරන්ඩ ආනන්ද දැන් අපි ඉන්නේ පූර්වාරාමේ ඒ පූර්වාරාමේ අපි ඉන්න නිසා අපිට සාමාන්‍ය ගෙදරක ජීවත් වෙන මිනිසෙකුට තියෙන හරක බාන ප්‍රශ්න නැහැ රත්තරම් මිනිමුතු පිළිබඳ ප්‍රශ්න නැහැ සාකච්ඡා වාර සභා වාර සමිති සමාගම් පිළිබඳ ප්‍රශ්න නැහැ අපිට තියෙනවා ප්‍රශ්නයක් මේ අරණ්‍ය වාසී කරදර ටික ඒ නිසා අරණ්‍ය වාසයේ කරදර ටික නිසා අපේ හිත ටිකක් කලබල වෙලා තියෙන්නේ. නමුත් අපි ගමක ජීවත් වෙනකොට තියෙන ප්‍රශ්න වලින් ශූන්‍යයි. ඒ නිසා අරණ්‍ය වාසයට හොඳට හිත බැඳගෙන ඉන්නවා නම් ඒ තාක්කල් ගමේ වාසින් එන කරදරින් අපි ශූන්‍ය වෙලා තියෙනවා. ඒ නිසා අරණ්‍යයට පෙම්ප් කරන්න. අරණ්‍යයට මනාප වෙන්න. ඒ තියෙන දුක් කරදර ටික හොඳට ඉල්ලගෙන කණ එකක් වගේ තියාගන්න. ඒක දන්නා තාක්කල් මතක තියාගන්න ගමේ හිතට ඒ කරදර නැහැ. හරක බාන පිළිබඳ ප්‍රශ්න නැහැ. රත්තරම් මිනිමුතු පිළිබඳ ප්‍රශ්න නැහැ. සමිති සමාගම් පිළිබඳ ප්‍රශ්න නැහැ. නමුත් මේ ආවට පස්සේ අරණ්‍ය දුෂ්කරයි කියලා කනගාට වෙන්න පටන් අරගත්තොත් අරකට නැහැ මේකත් නැහැ ලෝක දෙකක් මැද හිර වෙලා පශ්චාත්තාප වෙනවා. ඉතින් පුළුවන් ද අරණ්‍ය වාසී ජීවිතේට පෙම් කරන්න. අරණ්‍ය ජීවිතේට ආස කරන්න. සමනීයානි අරණ්‍යකාරී නතේ කාම ගවේෂිනෝ කාම ගවේෂීන් අරණ්‍යයට කැමති නැහැ. ඒගොල්ලෝ තියෙන අර කරදර තිබුණත් ගමේ ජීවත් වෙන එක ලේසි, පවුලෙත් එක්ක ජීවත් වෙන එක ලේසි, හරක බානත් එක්ක ජීවත් වෙන එක ලේසි, අත්තරම් මිනිමුසුත් එක්ක ජීවත් වෙන ලේසි. ඒ නිසා ඒ කට්ටියට අරන්නේ ප්‍රිය නැහැ. ඒ නිසා ඒගොල්ලෝ අරන්නේ හිටියත් හිත ශූන්‍ය නැහැ. හිත තියෙන්නේ අර තාම gedara. හිත හුඟ දෙනෙකුට වෙන්නේ. නමුත් කවුරු හරි මේ අරන්නේ කරදර ටිකට පෙම් කරන්න ගත්තොත් අනේ කොච්චර වාසනාවද බුද්ධ ආධෝත්ව වෙනාසලා හිටපු දැන් මෙව්වා මේකේ ඉන්නා තාකල් ගම මතක් වෙන්නේ නැහැ. ඒතර ගමේ ප්‍රශ්න වලින් తాවකාලික ශූන්‍යයි. අරන්නේ තින්න ගමන් ආහන බුදුජානනාංශයේ අපේ හිත කරදර කයට විතරක් සීමා කරගත්තොත් අරන්නේ කරදරත් නැහැ ගමක් කරදරත් නැහැ කයේ තියෙන කරදර ටික විතරයි. ඒක දාලිය දානවා ඒක බරයි ඒක මැස්ස වහනවා ඒක කැස්ස කහිනවා වැස්ස වහිනවා නානපකාර ප්‍රශ්න හැබැයි ඒ ටික කයට විතරයි සීමා වෙලා තියෙන්නේ ඉතින් මේකට වෛර කරනවා එතකොට ඒ වෙනුවට අරණ්‍ය ප්‍රශ්නේ ඒ වෙනුවට ගමක් ප්‍රශ්නේ ඒ නිසා කබලෙන් ලිපට වැටෙනවා. ඒ නිසා කයෙන් පැමිණෙන දුක් නිරහ කරගන්න. සතුටු වෙන්න. කය ගැන දන්න හැම වෙලාවකම ගමේ කාමේ නෑ හිත. අරන්නේ නෑ හිත. කයේ තියෙන. ඒ නිසා අපි කොච්චරක් දවසක් ඇතුළත Tamange කයේ හිත නතර කරගන්න පුළුවන්ද? ඒ කරදර ටික සතුටු වෙනවනම් අර බර කරදර දෙකම නෑ. ගමක් කරදරත් නෑ, අරණ්‍යයක් කරදරත් නෑ. ඉතින් මේ විදිහට අඩු කර කර අඩු කර යනකොට ශූන්‍යතාවේ සාපේක්ෂව වැඩෙන්න පටන් අර ගන්නවා. ඒ අනුව අපි ගොඩාක් දැන් දිනලා තින්නේ. ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපි හිතමු අපි වාඩි වෙලා පරයන්කෙට හිත යොදාගෙන ඉන්න වෙලාවටත් ඒ தත්ත්වය. සක්මනේ ඉන්නකොටත් අපි ඒ தත්ත්වයෙන් ඉන්නේ. එතකොට ඒක කයි කයි කොයි වෙලාවකරි කමන්නේ කයේ දැන්න ඕනි කුණු කන්දලයක් අපිට ලොකු සහතිකයක් දෙනවා අපි ගමෙන් වෙන් වෙලා අරණින් වෙන් වෙලා දැන් කයේ තියෙන කරදර ටික විතරයි. කොච්චර පොඩිද? ඒකට ප්‍රේම කරන්න. උදේ ඉඳලා හැන්ද වෙනකම් පතන්න මගේ හිත පුළුවන් තරම් කයේ පවතිවා. මේ කය ඕලාරික මේ කය ඒකට මනුස්ස අත්පටිලාභයට ප්‍රේම කරන තාක්කල් අපිට ගමක් කරදර නැහැ අරණ්‍යයක් කරදර නැහැ. ඉතින් එතකොට මේ කමඨාන් වාර්තාවට ලියන්න දෙයක් නැහැ. ඉතින් කම දැන් ලියන හරිය ලියන්නේ කයේ කරදර ටිකනේ. ඉඳගෙනට පස්සරේ දෙනවා මැස්ස වහනවා අතන රත් වෙනවා මෙතන රත් වෙනවා කියලා මේ ටික සේරම ගමක් කරදර සහ අරණ්‍යයක් කරදර නැති බවට ලකුණු කියලා තේරුම් ගත්ත නම් නිවන් දකින්නවා කියන එක බොහෝම ලේසියි. කිසි කෙනෙක් නෑ ඔක්කොමලා ලියන්නේ මේ බාහනකෝ භාවනා කරන්න තුන දත එකක්වක් ආවනේ. භාවනා කරන්න තුන බිල් එකක්වක් ආවනේ. භාවනා කරන්න කියලා එකක් මේ කකුල් දෙක එකක්වක් ආවනේ. භාවනා කරන්න යන්නේ මතක් ආවනේ. ඕව තමයි ප්‍රශ්නේ. ඔය ප්‍රශ්න නිව උත්තර භාවනා කරනකොට ලැබෙන උත්තර ඒක හරි ලස්සනට ආස ආස ඒ කියන්නේ ආස්තිකව මේක මේ භාවනා ලැබිච්ච කියලා ලියන්න දන්නවනම් ඊට පස්සේ නිවන කියන කෙච්චරම හැබැයි ඒක සමහරුන්ට මරුණත් ගන්න බැහැ. ඒකට හිත කැමැතිම නෑ මේ කයෙන් ලැබෙන වේදනා භාවනා ජීවනක් කියලා වාර ගන්න. ඒගොල්ලෝ වැඩිම පැන්ඩෝල් තියෙන කොයිද කියලා අහනවා, සිද්ධාලේ කොහෙද තියෙන කියලා අහනවා, වේදනානාශ කොහෙද තියෙන කියලා අහනවා, දොස්තරලා කොහෙද ඉන්නේ කියලා අහනවා. ඉතින් වැඩිම මේ කායද තියෙන ආසාව තමයි. ඉතින් ඒක නාට හරි අමාරුයි. ඒක ඒක උගන්වන්න පුළුවන් එකක්ද නැද්ද කියන එක කියන්න බෑ. නමුත් කවුරු හරි මේ බණක් තියෙනවා බුදු කෙනෙක් පහළලා තියෙනවා මේකයි ධර්මයේ. ධර්මේ මොකද්ද? පුළුවන් තරම් කයෙහි හිතපත්තා. ඒකේ එන ඔක්කොම බාර ගන්න. බාර ගන්න කොහොමද? භාවනා නිසා සතිය නිසා ලැබිච්ච උත්තරය. ඒ චෝදන ලයිස්ට්ක් ප්‍රශ්න ලයිස්ට්ක්වත් නෙමෙයි. ආන ඒකට කියනවා හැකි සංඥාව කියලා. ඒකට කියනවා ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභයේ දුර්ලභ manussත්ත්ව ප්‍රතිලාභයේ විඳිනවා ජීවත් වෙනවා කියලා. මම හරි අමාරුයි මම දැකලා තියෙන අවුරුදු 40ක් ওই ශේෂ්ත්‍රය ගත කරලා තියෙනවා කිසිම කෙනෙක් කැමති නැහැ මේ කයෙන් ලැබෙන දුක් පැනිරහ කරනවා කියලා දැනගන්න. පැමිණි දුක් පැනිරහයි කියන එකට ඒ අදහසට කැමති. ඒගොල්ලෝ නෝනේ ඒ නොයි තියෙන්නේ. කයේ දික එන්නේ නැත්තම් මතක තියාගන්න ගමක් කරදර එනවා. ඊතර අරණ්‍යයක් කරදර එනවා. ඊට වෙඩි මෙටි හොඳයි, දන්නේ නැක හොඳයි, නොදන්නේ නැකට වැඩියි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ පර්යංක භාවනාවට වඩා ඉක්මනින් සක්මන් භාවනාවෙන් මට දැනෙන පංච උපාදානස්කන්ධ වල තියෙන අනිත්‍යතාවය හොඳට වැටහෙනවා අර මේ රූප කිමව පොට්ටබ්බ ධාතුව ඒ අටවිස රූප ගැන හිතනකොටත් අනිත් එක පන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන නාම රූප ධර්ම ගැන හිතනකොටත් ඒ ඒ අවස්ථාවලදී මේ ඒ විදිහට අදහස් මෙනෙහි කරන්න පුළුවන් වෙනවා. ඒක හරිද කියන එකයි ස්වාමීන් වහන්සේ හිතනකොට අදහස් වෙන එක නෙවෙයි තියෙන්නේ භාවනා කරනකොට එනවනම් කරේ හිතනකොට එන්න පටන් ගත්තොත් භාවනාවට වස තමයි හිතනවා භාවනා කරනකොට තමයි ඉතින් ඒක ඒක භාවනා කරනකොට දැනෙනවා තොරතුරු ටික කියන්න මොනවද සක්මන් කරනකොට දැනෙන්නේ සක්මන් කරනකොට කකුල පය පතුල වැදෙනකොට රිදෙනකොට ඒක වේදනාවට ගණන් ගන්නවා වේදනානුපස්සනාවට වේදනාව මෙහෙමයි ඊළඟට වේදනා සංඥා සංඥාව දැන් මේ අපි ඇඳිනගත්තේ ඒ පහේ පොට්ටබ ධාතුව නිසා ඒක ඇඳිනගත්තා වේදනා සංස්කාර චේතනායි විදිහට ඇති වෙනවා මේ ඒ ඒ වෙලාවල් වලට ඒ චේතනා පහළ වෙනවා විඥානේ ඒ විඥාණයෙන් තමයි අපි මේක මෙහෙමයි කියලා දැනගන්නේ කියන එක මම ඒ විදිහට සක්මන් කරන වෙලාවේදී මෙනෙහි කරනවා ඒක අර පර්යංක භාවනාවට වඩා වේගෙන් ඒක නාම ධර්ම රූප ධර්ම වල තියෙන தත්ත්වය අර උපාදිස්තිපාංග කියන එක හොඳට වැටහෙනවා එහෙම මම කනුරේ මාරිත කියන එක වැටෙනවා නම් පරියංක සක්මන කියලා කිසිම වෙනසක් නැහැ. වැටෙන දෙයට පරියංක සක්මන කියලා වෙනසක් නැහැ. වැටෙන කොයි දෙයකට වැටෙනවා. නමුත් මේක රූප කොටාසේ පන්නලා වේදනා සංඥා සංකාර වලට යන්නේක තමයි උතන තියෙන මේ පටලවිලා තියෙනවනම් පටලවිලා තියෙන්නේ. ඇවිදිනකොට රූප වශයෙන්, කය වශයෙන් මොනවද වැටෙන්නේ? පය තිනකොට කොහොමද වැටෙන්නේ? ඉඳගෙන ඉන්නකොට මොනවද වැටෙන්නේ? විදිනකොට ඩලු ගොරෝසු ඊළඟට ඔය මුද්දු ස්වභාවයේ ඒ අර රූපවල උපාදා රූප පිළිබඳව කියනවනේ එතකොට ඒ අනුව ඒ ඒ අවස්ථාවවලදී එහෙම ඇති වෙනවා. එහෙම දැනි දැනි පියවර කීයක් ඇවිදින්න පුළුවන්? මුළු සක්මනේම එහෙම ඇවිදින්න පුළුවන්. ඔව් ඒක නිසා අපි වැටහින දේ කතා කරනවා නම් මට පය තිනකොට වම් පයට මෙහෙමයි වැටෙන්නේ දකුණු පයට මෙහෙමයි වැටෙන්නේ විලුඹට මෙහෙමයි වැටෙන්නේ ලේ වකේට මෙහෙමයි වැටෙන්නේ ඇඟිලි වලට මෙහෙමයි වැටෙන්නේ කියලා ඒකේ කිසිසේත්ම පටලවිල්ලක් නැහැ. එතකොට ඒකේ රූප තියෙන්නේ ඒකේ තියෙ හොම්බට දමලන්න වගේ පේනවා. වේදනා සංඥා සංකාර මනෝ විකාරයක් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි කියන්න බෑ මනෝ විකාරද නැද්ද කියලා. නමුත් රූපේ පිළිබඳ කතා කරනවා නම් ඉඳගෙන ඉන්නකොට වැටෙන රූපේ, ඇවිදිනකොට වැටෙන රූපේ කිව්වොත් ඒකේ පටලවෙන්න තැනක් නැහැ. අහන්න ප්‍රශ්නයක් නැහැ ඒකේ. ඒ නිසා හැම වෙලාවෙම පටන් ගන්නකොට සක්මන් කරනකොට මොනවද Tamanට වැටහෙන්නේ. ඒ වම් වාතේ මොනවද දකුණු වශයෙන් කොහොමද කියලා අන්න ඒකට හිත දාලා බලන්න ඒකෙදි කවදාක සැකයක් හරි පටලවිල්ලක් හරි අන්දබන්දක භාවයක් එනවද කියලා. ඉතින් එහාට ගිය ගමන් වේදනා සංඥා සංකාර කියපු ගමන් මුගක් වෙලාවට වැටහෙන දෙයට වැඩිය හිත ලුවක් වෙන්න ඉඩ තියෙනවා. වෙනවම කියලා නෙමෙයි මම මේ කියන්නේ. මොකද පැහැදිලිවම කියන්න බලන්න රූප ප්‍රදේශේ තද බව, මෙලෙක් බව, කට ගුරුසු බව සිඹ කවදාවත් පැටලෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා හුඟුවටම පුළුවන් තරම් සක්මණ පුරාවට වැටෙනවා නම් ඒ දැනෙන දේ පුළුවන් තරම් එහිම හිත තියන්න. පරියංකේදීත් බලන්න ඉඳගෙන ඉනකොට මොනවද වැටෙන්නේ කියලා. පරියංක සක්මණට සාපේක්ෂව ඉඳගෙන ඉනකොට මොනවද වැටෙන්නේ? නාච පරියංක භාවනාවේදී නෝ මේ මට අවස්ථා කීප විපල අවස්ථා කීපයක තේරුණා මේ ධාතුන්ගේ ක්‍රියාවලියක් ධාතු කතා නෙවෙයි පරි මම ඇවිදිනව නෙවෙයි ඉඳගෙන ඉන්නවා කියලා දන්නේ කොහොමද? මම ඇවිදිනව නම් කකුල් දෙකෙත් බිම තියෙන්නේ. දැන් ධාතු කතා හරි වෙන්න පුළුවන්. නමුත් ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද? මොනවද Tamanට තේරෙන්නේ? මොනවද Tamanට වැටහෙන්නේ? මම හිතගෙන නෙවෙයි ඇවිදිනව නෙවෙයි නිදාගෙන නෙවෙයි ඉඳගෙන ඉන්න කොහොමද දන්නේ? ඒක ඒක අර හුස්ම නොදැනී ගියාම ඒ පිළිබඳවත් දැන් හුස්ම නොදැනී යන්නේ ඉස්සල්ල වැටහිච්ච ඉති කියන්නකෝ ඒ මගින් අත දාන්න එපා කතන්දරේට මම ගන්න හදන්නේ කතන්දරේ මුලට මේ ආදුනිකයෙක් වාඩි වෙච්චාම ආදුනිකයන්ට මොනවද වැටෙන්නේ මම දැන් එවිදිනවා නෙවෙයි ඉඳගෙන ඉන්නවා කියලා කොහොමද දන්නේ ඉතින් පරියන්ක භාවනාවේදී වාඩි වෙනවා මම මට නම් කිසිම hina වෙන්න දෙයක් නැහැ මේක ඉඳගෙන ඉන්න එකයි ඇවිදින එකයි දෙක අතර වෙනස තේරෙන්නේ නැතුව අපිට වේදනා සංඥා සංකාර හෝ ධාතු මනසිකාර ගැන කතා කරන්න යන්න ඉස්සෙල්ලා අපි මේ අයනු අයනු කියලා වාඩි වෙලා ඉන්නකොට අපි කරන්නේ ආනාපාන සතියට හිත දෙන්නේ අපි කරන එකක් එපා මම වාඩි වෙලා ඉන්නකොට වැටෙන්නේ මොනවද වැටෙන්නේ ආනාපාන සතිය තමයි හිත එකලස් වෙන්නේ ඒක තමයි කොහොමද දන්නේ දැන් මම පයේ නෙවෙයි හිත තියෙන්නේ ආනාපාන කියලා කොහොමද දන්නේ ඒ පර්යංක භාවනාවේදී. හරි පර්ය ආනාපාන සක්මනිනකොට පයේන හිත තියෙන්නේ. පර්යංකිනකොට ආනාපානයේ හිත තියෙන්නේ. දැන් මගේ හිත තියෙන්නේ පයේ නෙවෙයි. මගේ දැන් හිත තියෙන්නේ පරියංකේ ආනාපානි කියලා දන්නේ කොහොමද? මොකෙන්ද සහතික කරන්නේ මේ හීනයක් නෙවෙයි ඇත්ත වශයෙන්ම හුස්ම කියලා දන්නේ අපිට පොට්ටබ්බ වායෝ දාතු අපිට බෑ අපිට කතා ඕනේ මට පොට්ටබ්බ වායෝ දාතුෙන් තමයි ඒක තේරුම් තේරෙන්නේ හරි පොට්ටබ්බ වායෝ දාතු කියන්නේ තාක්ෂණික වචනයක් තමයි වැටෙන්නේ කොහොමද මේ හුස්ම හුස්ම හුස්ම අරමුණ අරමුණක් තියෙනවා ඒ නහය කෙලවර උඩු කොටසේ හුස්ම වැදෙන එක ඒ මං අහන්නේ ඒක Tamanට කරන වෙලාවේදී අත්පනා පිට වැටෙන්නේ කොහොමද? කරලා බල්ලා කියන්නේ එක හුස්මක් අරගෙන මං ඇවිදිනව නෙවෙයි, පයේ නෙවෙයි, මට මෙතනයි වැටෙන්නේ, මෙන්න මෙහිමයි වැටෙන්නේ. ඒ නාහය කෙලවරේ තමයි හුස්ම වැටෙන එක පේන්නේ. ඊට පස්සේ හැබැයි ඒකත් නැතුව යන වෙලාවල් තියෙනවා. ඉතර දුර යන්න බෑ මට. මට ඕන කරලා තියෙන මේ එක හුස්මක් විස්තර කරව ගන්න මං හදන්නේ. ඈත අතු අල්ලන්න එපා, උඩ අතු අල්ලන්න එපා. එක හුස්මක් නාසිකාග්‍රේ වැටෙනවා නම් Tamanට කියන්න පුළුවන්. කෙටි බව, දිග බව. හරි. ඒ Tamanට කියන්න පුළුවන් ද ඇවිදිනව නෙවෙයි ඉඳගෙන නාසිකාග්‍රේ තියෙන්නේ, උසු වැඩෙන්නේ මේ ආස්වාද මේ ප්‍රසවාස කියන දෙක විනස්ව වැටෙනවද දෙකම එකටද වැටෙනවද විනස්ව වැටෙන්නේ ආස්වාසේ නම් සීතල හුස්මක් ප්‍රස්වාසයෙන් නම් උණුසුම් තත්ත්වයක් කියන්නේ ඒ ටික කියනවනම් මං හිතන්නේ සභාවේ කාටවත් පටලවිලක් වෙයි කියලා. ඒ ටික කියන දැන් ප්‍රශ්න 30 ගාණක් ඇහුවම. ඒ මුලට ගේන්න ප්‍රශ්න 30 ගාණක් අහන්න ඕනේ ඉඳගත්තාම මම හිතන්නේ කොතෙන්ද කොහොමද දන්නේ ඒක හිතගෙන නෙවෙයි කියලා. ඊට පස්සේ ආශ්වාස ප්‍රසාද දෙක පළු දෙකට කඩන්න. මොකද්ද වෙනස? කොච්චර මේ වගේ උසුම රැලි ගන්න බලන්න පුළුවන්ද? අන්නේ මූලික තොරතුරු දෙනවනම් පටලවෙන්නේ නැහැ. ඒ ටික අතල්ලා එහාට ගිය ගමන් සෑහෙන පටලයි. එතකොට භාවනාවේ වික්ෂිප්තභාවය වැඩි කරනවා. භාවනාවේ වික්ෂිප්තව අඩු කරන හැමදාම රචනයේ පටන් අරගන්න ආදුනිකෙක් වගේ. මම වාඩි වුණා. මට ආස්වාද ප්‍රසආසය වැටුණා. මම ඒකදී හොඳට බලනට ආස්වාදයේ මට සීතලක් වැටුණා. මට මේ විදිහට ආස්වාසරලි මෙච්චර ගණන් බලන්න පුළුවන්. ඊට පස්සේ මට ප්‍රසවාසය වැටෙනවා. ඒක උණුසුමට වැටෙනවා. මෙන්න මෙච්චරක් යනකොට මට මේක නොදෙනී ගියා. මට මේක නොදෙනී ගියාට පස්සේ මෙන්න මෙහෙම වුනේ. මේ මුල් ටික නැතුව නොදෙනී යන තැනින් පටන් අරගත්තොත් කතන්දරේ කිසිම තාර්කිකත්වයක් නැතුව යනවා. එතකොට එතෙන් ඔතෙන් එන්න හේතු වෙච්ච සැකේ තියෙන එක නැති වෙන්නේ නැහැ කවදාකවත්. සැකේ හැමදාම තියෙන නිසා කමටහන් ලියන එක පිළිබඳව අපි වාර්තා කරන ක්‍රමයක් හදලා දීලා තියෙනවා. ඒක නෙවෙයි ලෝකේ හොඳම ක්‍රමය. නමුත් එක ක්‍රමයක් තියෙනවා. ඒකදී හරි ගිය වෙලාවේ මූල කර්මස්ථානේ ගැන පොඩ්ඩක් කියලා ඉන්න. ඊට පස්සේ නැති වෙච්ච ඒවා කියන්න. නැති වෙච්ච තැනින් පටන් අරගත්තොත් අහසේ චිත්‍ර අඳින්න හදුවා කියන කැන්වස් එක නැතු. තේරුණාද මන් දන්නේ මම මේ උත්සාහ කරන උත්සාහය. ඒක නිසා අවශ්‍ය වුණොත් ලියලා ඩොරින්ට දෙන්න එයා කියලා දෙයි වார்த்தාව ලියන හැටි. එහෙම නැත්නම් gedirin ginaapu ওই ටිකම අරගෙන gedera. අවසරයි ස්වාමින් වහන්ස පරියංක භාවනාවේදී වාඩි වුණාම ප්‍රකට වෙන දැන් මම දැන් මෙතන සිටිමි කියලා මේ බලලා ඊට පස්සේ ප්‍රකට වන අරමුණට හිත දානවා එක්ක ගොඩක් සියුම් හොස්ම රැල්ල හරි පොඩි වේදනාවක් හරි මොකක් හරි එහෙම අරමුණකට හිත දාලා ටික වෙලාවක් ඉන්නකොට මුකුත්ම තේරෙන්නේ නැති ස්වභාවයක් යන වෙනවා. ඒ කියන්නේ ශුන්්‍යතාවයකුත් නෙමේ, නිදිමතත් නෙමේ, මුකුත්ම තේරෙන්නේ කොච්චර වෙලා එහෙම ඉන්නවද කියලා එහෙම මට කියන්න බෑ. ආයෙත් සැරයක් කයට සිත එනවා කය කඩා හැලෙනවා වගේ වුණාම ඒ එක්කම වගේ ආයි නැති මුකුත් නැති ස්වභාවයකට යනවා ඔහොම ඔහොම වාඩි වෙලා පරියන්කේ ඉන්න හැම අවස්ථාවෙම වෙනවා ස්වාමීන් වහන්සේ. සමහර වෙලාවට ඇඟ ගොඩක් හදා හැදලා නම් මං ඇඟ කෙලින් කරනවා. එහෙම නැත්නම් ඇඟ වෙනස් කළේ නැති වුණත් ඒ වගේ ඇති ස්වභාවයයි නැති ස්වභාවයයි හැම වෙලෙම කෙලින්ගෙන යනවා ස්වාමීන් වහන්සේ. ඔය ඉතර මුල්ම කියපු ටිකට හිත දෙදුවොත් වාඩි වෙනවා. වඩනට පස්සේ ජීව මාසතවතෝ වේදනාව මොනවාරි දැනෙනවා. දන්න තැනක ඉඳලා නම් නොදන්න තැනකට යන්නේ ඉතිහාසය ලියන්න පුළුවන්. නිසා දන්න ටික උන්ටම බලාගෙන ඉන්න. දැනගන්න මට මේ තොරතුරු දැනෙලා තොරතුරු සියුම් වෙනවත් පේනවනේ. එතකොට හොඳටම ලෑස්ති වෙන්න පුළුවන්. දැන් යන්නේ නොදන්න තැනට. එතකොට ඒක ඇබැග්ගයක් හෝ කරදරයක් හෝ අරියාදුවක් නෙමෙයි දන්නවා. ඊට නොදන්න තැන හිටියට පස්සේ නොදන්න තැන ආයේ දන්න තැනට එනවා. ওই දෙක මැදදී අර ඉඳ ගන්නකොට පළවෙනි සැරේ ඉඳ ගන්නකොට Taman කය ආභෝග කරනවානේ. මෙන්න මේ විදිහට මම ඉඳගන්නේ කියලා. උන්ටට වාඩි වෙන්න මේ සමමිතිකව සමබරව ඍජුව කය තියාගන්න. එතකොට තේරිය අර සියුම් වෙනකොටම කය වැක්කරෙන්න පටන් ගන්නවා. එතකොට අර සියුම් බාහිර තියෙන කෑදරකම නිසා කයට හේම තියදී යන්න යනවා. එතකොට තමයි ඔය මිස්ඇප් එක යන්නේ. ඒ නිසා ඒ සියුම් වේගන එනකොට තේරුම් අරගන්න ඒ වෙලාවේදී තර පටන් ගන්න කයේ සමමිතික භාවයේ සමතුලිත භාවයට හිත යෙදුවොත් අර සියුම් වීමට බාධායි. සමාධියට බාධායි. එතන කොම්ප්‍රොමයිස් කරන්න පුළුවන් ඒ නිසා මට ඕන නම් කය හොඳට කෙලින් තියාන භාවනාව දවල් එළිය කරතයි. ඒ වෙනත ඔය යන්න අතරට යන අතර යන්න දුන්නොත් නින්දට වගේ වැටෙනවා. හැබැයි කොහේ යනවද දන්නේ ඒ නිසා මේ තන සුසර කිරීමේදී ෆයින් ටියුනින් කරනකොට හොඳට මතක තියාගන්න දන්න තැන සිට නොදන්න තැනට එක සැරේ යන්නේ. ජවනිකා කීපකින් යන්නේ. එක නිකන් ඉංගියක් දෙනවා නම් කියන්න බලන්න දන්න දේ ගොරෝසු දේ සියුම් වේගන යනවා. සියුම් වේගන යනකොට මේ සියුම් භාවයට ආසාව වැඩි වුණොත් කය වැක්කෙනවා. ඒ වෙනකොට පොඩි ශක්තිමත් හැරීමක් කරන්න ඕනේ. මෙනෙහි කිරීමක් කරන්න ඕනේ. දැනෙනවා දැනෙනවා දැනෙනවා දැනෙනවා හරි. ඉන්නවා ඉන්නවා ඉන්නවා කියලා. ඒකෙන් අදහස් කරන්නේ මම්මගේ කයේ වැක්කිරෙන දෙන්නේ නැහැ. ඒකට සමාධි වර්ධනයට බාධායි. මේ පැත්තේ ඒතකොට සමාධිය වැඩි වෙලා වීර්ය අඩු වීමක් වෙන්නේ නැහැ. වීර්ය ටිකක් දාන්න. ඒතකොට මේක සමබර වෙනකොට පේනවා දැන් මෙයා යන්න හදන්නේ නිින්දට වගේ දෙයකට. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මයිලක බුක් කීපින් නැහැ. පොත්ත බීමක් කරන්න බෑ. ඒ නිසා ඒ වෙනුවට පොඩ්ඩක් කය ඍජු කරගෙන නැත්තම් සමමිතික කරගෙන ඒ සඳහා වීර්ය දැම්මොත් මේ ක්‍රියාවලියට බාධායි. සමාධියට පොඩි බාධාවක් වෙනවා. නමුත් දවල් එළිය කෙරෙන්න වගේ වැඩ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා Tamanට මේ ඔය කියන தත්ත්වයට වැඩිය පොඩ්ඩක් පාලනය කරගන්න පුළුවන්. ඒක සඳහා තියෙන මූලධර්ම දෙකක් තියෙනවා. දන්න තැනක ඉඳලා නොදන්න තැනට යන්නේ. එක. ඒ නිසා දන්න දේ උන්ටට විස්තර සහිතව බලන්න. දෙක. ඒක එක සැරේ වෙන්නේ ටික ටික ටික ටික වෙන්නේ. අන්නේ වෙනකොට දැනගන්න දැන් බබා කේල් ගහ කන්න දෙන්න හදන, පොල් ගහ කන්න දෙන්න හදන. ඒකෙදී ඕනම කෙනෙක් සමාධියට ආසයි. ඉතින් ඊට පස්සේ Tamanට පාන්නයක් නැති වෙනවා. අර වගේ නිකන් බොරු වලකට වැටෙනා වගේ වෙනවා. ඒත් ප්‍රශ්නයක් නැහැ කාලේ නාස්ති වීමක් විතරයි සිද්ධ වෙන්නේ. නමුත් මේ අඩු වේගන යන වෙලාවේදී හොඳට මොනිටර් කරලා මිනේ කිරීමක් පොඩ්ඩක් කරලා කයට දුන්නොත් එකලස කයට දුන්නොත් සමමිතිකකම Taman පාන්නයකට ගන්න පුළුවන්. එතකොට වීර්යය සහ සමාධිය අතර පොඩි සුසර කිරීමක් කරන්න පුළුවන්. එමනම් තව විනාඩි 10ක් විතර කල් තියෙනවා විතර ප්‍රශ්නයක් නැත්නම් අපි මේ විනාඩි 10ක් ගන්නවා ඉතිරියට කරන්න දෙන සක්මන් භාවනාව සඳහා. අපි තුනට නැවත රැස් වෙනවා පරියංක භාවනාවකට. ඒ අනුව අපේ පළවෙනි ධර්ම සාකච්ඡාව ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල හෝ පොදු කමඨාන් සුද්ධ කිරීම මෙතනින් સમાપ્ત වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.